දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ හතරම සමන්ධීකරණ කමිටිය හෙට රැස් වෙලා උපවාස සම්බන්ධයෙන් අවසාන තීන්දුවට එන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඉදිරි කාලය මොනවද ක්‍රියාත්මක කරන්න ඕන මේ සම්බන්ධයෙන් කොයි විදියට මේක අරගෙන යන්න පුළුවන් කියලා තීන්දුවට එන්න අපි තීරණ කර අරන් තියෙන්නේ.